නැයි සීල දනාටම තෙරුවන් සරණයි අපි දවසේ කාලතරණ හැටියට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්නේ ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යනවා ඒ අතරමැද කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සත්‍ය විසුද්ධියට පත්වන ආකාරය සහ මේ විසුද්ධි tattvayan සාන්තුනාගති ආකාරය පැහැදිලි කරමින් ගෞරවයෙන් ඉලා සිටිමි. මේක මූලධර්ම වශයෙන් නම් ප්‍රශ්න හොඳයි. නමුත් මේවා අතර මීටිසලා පිරිටිට් එකදී ඒ රතවිනිද සූත්‍රය කරලා තියෙනවා. කාටද අවශ්‍ය නැහැ අතර මේක ගාක් විස්තර සහිතව සම්බන්ධ වෙනවා. මේ සූත්‍රෙත් එක තැනකදී ඒ යන මේ පෙති ප්‍රතිපත්තිය තුල අපේ තත්වයන් සම්බන්ධ වෙන නිසා ඒකට මම මතක් කරනවා මොකක් වෙලාට වෙන්නේ ඒ එක එක මට්ටම් කිව්වම ඒව කල්පනා කරන්න පටන් ගන්නවා භාවනා කරනවා වෙනකොට. නිසා ඒවත් හොඳයි. මොකද්ද මේ මූලධර්ම වශයෙන් දැනගන්නේ කොහොඳයි. නමුත් ඒක ඇඟේ ගා ගන්න නැතුව වැඩ කරන්න නම් ආනාපාන සති දිගේ යනකොට මේක වෙනවා කියන විශ්වාසය යන් සුතමේ ඥානීය පෝෂණය කිරීම වශයෙන් ඒ මොකද්ද මේ පහරාද අසුරින්දගේ කියමනයි සරෝජනසගේ කියමනයි සම්බන්ධ වෙන තැනදී මම බලන්න පුළුවන් තරම් මේ මේ ප්‍රශ්න විචාරක කෙනාගේ ඒ පිපාසය සංසිඳන විදියට ඒ තොරතුරු එකට පුළුවන් තරම් අතුල් කරන්න. අවසර ස්වාමීන් වහන්සේ අපි භාවනාවේදී කරණුවේ කෙලෙස් නැති කිරීම උත්සාහ කිරීමයි නමුත් පොත්පත් කියවීමේදී අපි නැවත කෙලෙස් එකතු ගැනීම සිදු වෙනවාද මේ පහදා දෙමින් කරුණාන් ඉල්ලා සිටීමේ අතරම ඕනම දෙයක් කෙලෙස් නිකලෙස් වෙන්නේ ඒකට සම්බන්ධ වෙන එකනාගේ මානසික මට්ටම හැටියටයි ඒක නිසා මේ සංකප්ප මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන දෙකේ කොයි එක හම්බුණා සම්මා සංකප්පයට ගිය කෙනා හැම දෙයක්ම සාධකයක් කරගන්නවා මිච්ඡා සංකප්පයට ගිය කෙනා හැම එකෙම තුවාල කරගන්නවා ඒක නිසා බාහිරේ නෙවෙයි කෙලස් තියෙන්නේ මේ ඒක උකහා ගන්න මැදිහත් වෙන හිතේ තියෙන සංකල්ප මතයි අසාරේ සාරේ වශයෙන් ගන්නවා සාරේ අසාරේ වශයෙන් ගන්නවා ඒක මිත්‍යා සංකප්ප ගෝචරා මිත්‍යා සංකල්පෙන් සයිසිද වෙන්නේ නිසා ඒක හදා ගන්න තෙක් භාවනා කරන්න එපයි කියන එක නෙවෙයි කියන්නේ භාවනා කළත් ඒ විචාර බුද්ධිය සංකල්ප සම්මාදිට්ඨි පෙරදක්ම වගේ දේවල් හැදෙන්න ඉඩ තියාගෙන යනවනම් මේ කරන වැඩවල ගුණයක් නිවැරදි පැත්ත තෝරාගෙන වැරදි පැත්ත අතාරගෙන නැත්නම් මග්ගමග්ග ඥාන දර්ශනය වගේ කරන්න පුළුවන් ඒ නිසා පොත්පත්වල කෙලෙස් අනිවාර්යයෙන්ම එකතු වෙනවා කියලාම කියන්න බෑ මොකද මේ මගේ පුත්‍රික ජීවිතෙත් මම දන්නවා ගුරුවරු ආශ්‍රය කරගෙන මේ ගොඩාක් භාවනා මුල් කාලේ කෙරුවේ ගුරුවරුනේ අපි භාවනා කරන මිත්‍රයෝ හිටියා අපට එහෙම නැත්නම් බ්‍රහ්මචාරින් වහන්සේලා නම පොත්මයි කියුවේ. පොත් කියුවේ එහෙම කවුරුහරි කියවලා කිව්වොත් මෙන්න මේ පොතේ ප්‍රායෝගිකයි කියලා අපි ඔක්කොම බෙදා හදා ගන්නවා. ඊට පස්සේ ඒක අපි ගුරුවරයෙක් වශයෙන් ඉස්සරහින් තියා ගන්නවා. විඥාන රාම ශාස්ත්‍රයේ පොත කියවන වෙලාවේ මම ඉස්සරහ ශාන්සේ ඉන්නා වගේ තමයි මට තිබුණේ. ඒ තරම්ම sannivedanayak සිද්ධ වුණා මේ මේ වෙලාවේ හැටියට. ඉතින් මේ අන් හිතුවේ හැබැයි අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේනමක් කියලා. ආචාර සීඥානවරම කිව්වම කවුද කියලා දන්නේ නැහැ දැකලවත් නැහැ. පොත තියාගත්තට පස්සේ මට හොඳටම තේරෙන පටන් අරගත්තා අපි දෙන්න කතා කර කර යන්නේ කියලා. නමුත් එක් වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒ ස්වාමීන් වහන්සේ ගිහලා වන්දනා කරන්න පුළුවන් කියලා. ඒකෝට මට නිකන් තිබුණේ හරියට මේ මේ දිවි ලෝකයට යන්න හදනවා. එවැනි ස්වාමීන් වහන්සේ නමක් දකින්න හම්බ වෙනවා කියලා. ඒ නිසා පොත්වලට මේ මම බණිනවා. සාමාන්‍ය මමත් හරියට මේ සම්ප්‍රදාන කුල බැන්නට මට හරියට උදව් වෙලා තිනවා මම දැනටත් මං හැබ්බැහියක් තියෙනවා මගේ පොත් කාපුවක් ළඟින් ගියොත් බලලා හරියන්න ඕන නිකන් ගියේ නැත්තම් ඒ නිකන් ඇඟට නිකන් මොකද මොකද ඒ තරම් ඒ නිසා මම දොස් කියන්නේ නැහැ හැබැයි හැමෝටම ඒ විදිහට ඒක ප්‍රෝජනයක් වෙන විදිහට සලකන්න බැරිද කියන එක ගන්න බෑ නමුත් මේ වගේ ඒකාන්ත විනිගමනයකට යන්න අමාරුයි ඊගා ප්‍රශ්නයක් කිට්ටුවෙන් යනවා භාවනා කරේ උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට අභිධර්මයේ හොඳින් ප්‍රගුණ කළ යුතුද ඒ ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් පමණක් ලබා ගැනීමට හැකිද? කරුණාකර මේ පිළිබඳව ඔබ වහන්සේගේ පහදා දෙනමින් කාරණේ පිළිබඳව සිටිවි. ඉතින් මේ ප්‍රශ්නේ මෙහෙම නැවත අහන්න පුළුවන්. භාවනා කර ඒ උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට අභිධර්මයේ හොඳින් ප්‍රකට යුතුද කියන ප්‍රශ්නේ උසස් කියන නැතුව පැත්තක දැමුවොත් භාවනා කර ඒ ප්‍රතිඵල නෙලා ගැනීමට අභිධර්මයේ හොඳින් ප්‍රකට කළ හැකිද කියලා මේ දවස් හත අටක් භාවනා කරපු කෙනෙක් වශයෙන් අහුවොත් මොකද කියන්නේ? තමන්ගේ අත්දැකීමෙන් මොකද කියන්නේ? එතකොට ඒක ඉවරයි. ඊට පස්සෙම පුළුවන් අර විශේෂණ පදේ විතරක් දාන්න උසස් ප්‍රතිඵල මේ අපි මේ මෙතෙක් කල් ගිය මේ දවස් හත අටේ අපිට සතිය හඳුනා ගන්නකොට ආනාපාන සතිය ආනාපාන හඳුනා ගන්නකොට කොච්චරක් අපේ අපිට අන්තර්ගත දැනුම අත්‍යවශ්‍ය වුණාද නැත්නම් තිබුණ දැනුම බාධා වුණාද නැත්නම් නැහැ කියලා බැරි වුණාද මෙච්චරම තමයි උසස් ප්‍රතිඵල වලටත් ඔච්චරම තමයි. ඒක නිසා මේක අර පොතේ දැනුම වගේ තමයි ඒ බුරුමි වටු ගන්නපු ස්වාමීන් වහන්සේ සත්‍ය චත්ත සංගානාවේ ඕසාන පරිශන කණ්ඩායමේ වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ හොඳට ඕම ත්‍රිපිටකේ බීලා තියෙන අටුවාව අභිධර්ම පිළිබඳව හසල දැනුමක් තිබුණා. මොකද ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ භාවනා කරන්න. හැබැයි මේ අභිධර්ම ධර්මයක් තියෙනවා කියන එක හැම වෙලාවෙම බාධාවකුත් නෙමෙයි. ඒක තිබ්බට ඒක පාවිච්චි කරන්න දන්නවනම් ඒක පැත්තක තියලා වැඩ කරත ඒක විතරව දැනව බාධායි කියන්නත් බෑ. නැතුව බෑ කියන්නත් බෑ. ඒක නිකන් මේ කොණ්ඩේ කපලාද භාවනා කරන්නේ කොණ්ඩේ ධ්‍යාන භාවනා කරනවා කියන වගේ තමයි. ඒකේ ගාන ඒක නිකන් මේ පරිබාහිර දෙයක් පමණයි. කමඨාන පිම්බීම හැකිලිම ස්වාමීන් වහන්සේ වෙත ඊටමත් ගෞරවයෙන් දන්නමි. ඊයේ දහවල් මෙසේ සිදුවේ කාය සංස්කාර සංසිඳීමට විතක්ක ਵਿਚාර කලෙමි සිත ගැන හීයෙන්ම සිටීමේ අතීත හිතවිලි ගලායමක් නොවිය. එකම අතීත හිතවිල්ලක් පැමිණි බව සිහියෙන්ම දැකගත්. මේ මොහොතට අදාළ හිතවිලි කීපයක් දැනේ. කායයට හිත තබාගෙන අතපය යහමයා කර බැලීමේ සමාධියට හානියක් නොවිය. එක් අවස්ථාවකදී අත් දෙක කුණු වී ඇති බවක් දැනින. එක් අතකින් ඒ ටික අහකට تعلق කරමින් ඔබ تعلق වුණාද කියලා හැබැයි ලියලා නැහැ. تعلق කළෙමි කියලා තියෙනවා. උපදේශ ලබා දෙන මෙන් කර්ණාන් ඉල්ලා සිටිමි. මේක අර මේ ඉස්සලා ඉස්සලා මේ අත්දැකීම එනකොට අපි හැම වෙලාවෙම අර පරණ බුදු විදියට කයට සාපේක්ෂව ජීවිතයට සාපේක්ෂව තමයි බලන්නේ. ඒ නැවත නැවත වෙනකොට තේරෙන පටන් අර ගන්න මේ භාවනාව යනකොට කය පිළිබඳව තියෙන විවිධ සංඥාවල්, ඒ වගේම වේදනාවල් විවිධ ආකාර වෙන්න පටන් ගන්නවා. ඒකට ඇඟිලි ගහන්න නැතුව ඒ වෙනදී මුලැමැදාක බලන එක විතරයි තියෙන්නේ. එහෙම නැතුව මේ අතනරක් වෙනවා කුණු වෙනවා වගේ දකින්නවනේ ඒක අයින් කරන්න හදනවා කියලා කියන්නේ මේ අර පරණ පුරුදු මේ මොනවාද මේ හීනේ හීනයක් දැකලා කැම මේසකදී කෑවට මොකද Tamange මාර නිින්දෙදි එකදෙච්ච කෙල ටික තමයි. හරි. ඉතින් බඩ එකක්ම උදේ ලබනවා. හීනේ බල බල කනවා. කෑවට මොකද කන්නේ අර බඩනරක වෙච්ච ලාට එළියෙන්නේ තමන්ගෙම කෙල ටික තමයි. ඒ වගේ තමයි මේ භාවනා කරනකොටත් මේ සංඥාසා වේදනා දෙකේ පුදුමාකාර විපිරියාසෝගයක් වෙනවා. ඒවා අපි මෙතෙක් කල ජීවිතේ දිහා දැකපු හැටි. සංසාරේ දිහා දැකපු හැටි, ධර්මයේ දිහා දැකපු හැටි එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම කියන්නේ කවුද කියන එක තේරෙනවා. ඉතින් ඒකට නිසින්ින්ද එන්න දෙන්න භාවනාව එක කියනකොට කියන්නේ ඒන දේවල් වල මුලැමැදාක බලන්න. අත කුණු වෙලා තියෙනවා දැක්කා. දකින්න ඉස්සලා කොහොමද දකින්නකොට කොහොමද ඉවරනාම කොහොමද කියලා බලන මිස ඒකට කායිකව හෝ වාචසිකව හෝ මානසිකව හෝ සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නිරීක්ෂකයෙක් පමණින් පමණයි. බලාන සිටින එක පමණයි. ඒ නිසා මේක හොඳ දෙයක්. සෑහෙන දුරට අරසවලා කරලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා මේ කයේ සංසිඳීමක් ලබා ගැනීම සඳහා මුලදී මේ පරියන්කදී කරපු උපක්‍රම ටික ක්‍රමසාවිතී හේමම් පාවිච්චි කරන්නේ ඊට පස්සේ සංසිඳුණාට පස්සේ ජීවිතය කය පූජා කරලා තියෙන්නේ ඒ වෙන දේ බලන එක විතරයි තියෙන්නේ කියන හැඟීමේ කාය ජීවිත নিরপেক্ষව ඉදිරියට යනවන බාධාවකින් තොරව භාවනාව යයි අද ඒක හෙටට تعلق කරනවා හෙටේ කාණිදර تعلق කරනවා ටික ටික ටික ටික කැපිගෙන යනවා හොඳ පරිත්‍යාගශීලී හැඟීමක් තියෙන කෙනෙකුට නම් විපස්සනාවක් තියෙන කෙනා දවස් 3 4 ගෙවුවා එක දවසෙම යන්න පුළුවන් අතරමඟදී කෘතිම වැඩ නොකර යනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අතීත ධර්ම දේශනාවක පංච විඥානේ වැඩ කරන විට මනෝ විඥානේ ඒ කාබන් කොපි එක වැඩිගෙන යන බවක් එහි පංච ප්‍රපංච ඉදෙන්නේ නැති බවත් අසා ඇත්තේ මේ කර්ණාවනේ පහදා දෙනමින් ඉල්ලමි. වහන්සේට හැකියිමනේ නිවන් අවබෝධ වේවායි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. අතීත ධර්ම දේශනාවේ පංච විඥානේ වැඩ කරන විට ඒ කියන්නේ කාය විඥාන චක්කු සෝත ගාන ජීවා ඒ විඥාන වැඩ කරන විට කාබන් කොපි එකක් බෑක් ෆයිල් එකක් වැඩිගෙන යනවා. ඒ ප්‍රපංචය යෙදෙන්නේ නැති බවත් අසහායත් වෙමි. එහෙම කියන්න බෑ. ඒ මාර ඉස්සලා කියපු එක වගේ කය අතකුණු වෙලා තියෙනවා දකින්න. එතකොට අත ඉහළ දාන්න ඕන කියලා කල්පනා කරලා වැඩ කරනවා නම් මොකක් හරි ප්‍රපංචයක් වැඩ කරලා. ඒ කියන්නේ දැකපු දේ හොඳයි නරකයි මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඒක දැකලා යමක් නොකර හිටියොත් නම් දිත්තේ දිත්ත මත්තන් කියන විදිහට දැකලා දැකපු පමණින් නැත කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් දැක්කට මොකද පොට්ටෙක් වගේ ඉන්න පුළුවන් නම් ඇහුනට මොකද බීරෙක් වගේ ඉන්න පුළුවන් නම් ප්‍රපංචන වීම පිළිබඳ අඩුගාණ හික්මීමක් ඇති. ඇහුවා කියලා හරි හොඳ දෙයක් ඇහුවා නරක දෙයක් ඇහුවා කියලා අපි ඒකට යම් ආකාරයක ප්‍රතික්‍රියාව කරා නම් අනිවාර්යයෙන් මේක ප්‍රපංච වෙලා ඒක කර්ම වෙලා ඒකෙන් මේ පීරි ගැමක් වෙලා තියෙනවා. ඒ නිසා හැම මේ අත්දැකීමක්ම ප්‍රපංච නොවි ගියොත් එහෙනම් සංසාරේ කෙටි වෙනවා තියෙන කර්මර ගෙවිලා යනවා භාවනාවක් කියකි එනේනේගේ ප්‍රපංච වෙනවා නම් ඊට පස්සේ ඒක කර්ම වට විපාක වට කෙලෙස් වට ඉතින් කැරක් කැරකි දිගට දිගට යනවා ඒක නිකන් මේ මේ කෙටියෙන් අවබෝධ කිරීමට සරල නිදර්ශනයක් දෙනවා නම් මැටි මේ ටිකට උඩින් එනවත් එක්කම යටින් බොබින් එකේ කොක්ක වැටුනොත් මැස්මක් වැටෙනවා යට බොබින් එකේ කොක්ක වැටුනේ නැත්තම් නූල වැදුනට මැස්ම වැදිනවා. ඉතින් අපි මැෂිමේ සාර්ථකත්වයේ සඳහා හැමදාම බොබින් එක පුරවලා තියන්න තමයි වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ අපේ ආශවංශයේ ධර්ම. දවසක බොබින් එකේ නූල් නැතුව මහනකොට ඉදිකට විතරක් වැඩි වැඩි යනවනම් ඒක තමයි මේ රහතන් වහන්සේ නමගේ හිත උඩින් පේනවා ඉදිකට වදිනවා. නමුත් යටින් කොක්ක වැදිලා නැහැ. එතකොට මැස්මක් නැහැ. එතකොට ඉදිකාදයක බූට් වෙන්නේ නැහැ. කලෙකට පස්සේ නිකම්ම නූල ඇදිලා යනවා. මැස්ස වගේ තිබුණාට මොකද යට මේ යටින් ඒක පිළි අර ගන්න, බාර ගන්න, ඒකට අමුණ ගන්න, පැටලෙන්න ප්‍රපංච නැහැ. ඉතින් එහෙම වෙනකොට ඒ අත්දැකීමේ ස්වභාවය තමයි මතකට යන්නේ. එහෙම දෙයක් වුණා කියලා මතක නැහැ. මතක තියෙනවා නම් තණ්හා හරි මාන හරි දික්ටි හරි තියෙන දේවල් මතකයට යනවා. මතකයට ගියා නම් ප්‍රපංච වෙලා. ඒක අපේ චරිතය හැඩ ගන්නවා. වෙලා නොවුනා වගේ ඉන්න පුළුවන් නම් දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහැ වුණා වගේ නැත්තම් දැක්ක දැක්ක පමණින් හරියට මේ ප්‍රතිගත කරන යන්ත්‍රේ මේවා ඇහුවට ඒක දන්නේ නැහැ යා ධර්මයක්ද ඇහෙන්නේ අධර්මයක්ද කොයි එකද කියලා දන්නේ නැහැ ඒක එතනින් නතර වෙනවනේ ඒක ගැන කල්පනා කරන්නේ කැමරාවක් ෆොටෝ ගෙවුවට පස්සේ ඒක ඒක මේ සබ්බ්‍ය සබ්බිබාය බලන කැමරාව දාන්නේ නැහැ ඒ වගේ ඇහි නතර කරන්න පුළුවන් නම් එහෙනම් කියේක ප්‍රපංච වෙන්නේ නැහැ කියලා නමුත් ඒක මුඛාවක් දැඩි ශික්ෂණයකින් දැඩි හිරියොතක් වලින් දැඩි මේ සතියකින් තමයි ඒක අහුවෙන්නේ. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් දැකපු දේ අහු දේ පිළිබඳව නැවත නැවතත් මේ තණ්හාමාන දිටි ඇති කරගන්න නැතුව ප්‍රපංච ඇති කරගන්න නැතුව එළඹ මොහොතේ මේ මොහොතට ලෑස්ති වෙලා ඉන්න. එහෙම ඉන්න ගියාම මේ පේන්නේ අපි රස විඳින්න නැති වෙච්ච දේ මේ පසු ප්‍රතිඵලයක් අපිට නැති කාබන් කාබන් එක ලියනවා නමුත් කාබන් එක ගෙවිලා තියෙනවා. ඒ නිසා යට කොලේ වදින්නේ. ලියන්නේ නම් කාබන් කොලේ තියලා තමයි මේ සමහරට කාබන් කොලේ තනි පැත්තක නම් අනිත් පැත්ත තරලා තියලා ලිබ්බයි කියලා හිතන්නේ. ආන්නේ වැඩි තමයි වෙන්නේ. ඒකකොට මොකද වෙන්නේ? මේ ලියන කොලේම යට පැත්තේ වදිනවා. අවශ්‍ය කාබන් කොපිය වදින්නේ ඒ වගේ මේක වෙනස් කරන්න පුළුවන්. ඒකයි බුදුජානනාංශිකේ තියෙන ඒ ප්‍රපංච සන්දර්භයේ වටිනාකම. ඉතින් ඒක ගොඩාක් වෙලාවට එදිනේ ධර්මානුපස්සන කොටසේදී මේ ආනපන දිගේ යනකොට කායනපස්සනාවෙන් ඒකට ඕනේ අඩුම කැඩුම ලෑස්ති කරගන්නවා. උගා කිසරහට ගියාට පස්සේ තමයි මේ ප්‍රපංචකරණය වින හැටි ඒකේ යාන්ත්‍රණය ඒක අනිවාර්යයෙන් වර්තමාන මොහොතේ හිත පන්නනවා. එහෙම නොවි වර්තමාන හිතේ පවත්තන්න පවත්තන්න පවත්තන්න ඒකේ ආනිසංස දන්නවනම් ප්‍රපංච නොවන පැත්තට හිත ස්වභාවිකව මේ හැඩගස්මක් වෙනවා. ඒ නිසා මේ ලියලා තියෙන විදිහට ප්‍රපංච නොවෙනවයි කියලා නම් කියන්න බෑ. වෙන එක තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. චේතෝ විමුක්තිය යන සියලු චෛතසික ධර්මයන්ගෙන් තොර වූ අරූප ධානය මට්ටමක් යයි අපි හිතමු. පඤ්ඤා විමුක්තිය යන ප්‍රත්‍යාවෙන් අවබෝධ කරගත යුතු සියලු ධර්මතා අවබෝධයේ පරිපූර්ණත්වයේ රාත්මාර්ගයට ආසන්නී අන්තගෙන කිසිදු අරමුණක් නැති විඳ දැක් නැති චිත්ත ස්වභාවකයි අපි හිතමු. රහත් වීම යනු විදින්නා නැති කර දැමීමයි අපි සරලව දන්නේ. ගැටළු වී ඇත්තේ පඤ්ඤා යුක්තිය යනු අරමුණක් නැතිවීමක් දෙයක්යි. මෙය පසකින් නැති තවත් මතයකි. කර්ණවන් පැහැදිලි කර දෙන්න මේ මුල් කියන එක ඔක්කොම හිතන දේවල් කියලා ලියලා තියෙනවා ඔය විදිහටම සාධාරණීකරණය කරන්න අමාරුයි. චේතු විමුක්තිය කියලා කියන්නේ අරූප ධානයට යන එක නෙමෙයි චේතු විමුක්තිය කියන්නේ රාහත් ඵලයටම තමයි. අඥා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ආපදකන රාහත් භාවයට ආසන තත්වයක් නෙමෙයි රාහත් ඵලයම තමයි. ඒ නිසා චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති කියන්නේ සමාන වචන දෙකක්. ගිය පාර දෙක විතරයි වෙනස්. චේතු විමුක්තිය කියන සමත පූර්වංගම කරගෙන යනවා. අඥා විමුක්ති කියන එක නම් විපස්සනාව මුල් කරගෙන යනවා. කුරුවිට පාරයි, නාලතන්‍ය පාරයි වගේ දෙපැත්තෙන් ගියාට පද්මෙම තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. රහත් වීමෙන විදින්නා නැති කර දැමීමයි අපි සරලව දකිමු. ඒකත් බොහෝ විට හරි ඉස්සර දෙකට විවේචන ගියාට ගැටල වී ඇත්තේ පඤ්ඤා විමුක්ති කියන්නේ අරමුණක් නැතිවීමක් නැති විඳීමක්ද යන්නයි. ඒක මේකට සමාන්තරව යනවා පඤ්ඤා විමුක්තිය හරි චේතෝ විමුක්තිය හරි කියලා කියන්නේ අවේදිත සුඛයක්. විඳින්න බැරි වුණාට සුඛයක්. මොකද විඳින්න පුළුවන් හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඔක්කොම දුකට වැටෙන්නේ. අඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ නැත්නම් චේතු විමුක්තිය කියලා කියන්නේ අවේදිත සුඛයක්. විඳින්නෙකුත් නෑ, විඳින දෙයක්කුත් නෑ. ඒ නිසා මේක සුඛයක් වඩපත් වෙනවා. ඉතින් මේ ඒක අමාරුයි මේ අල්ලගන්න හිතට මොකද අපි සුඛය කියනකොටම අපි විඳිනමකට සම්බන්ධ කරලා හිතාගෙන ඉන්නේ නමුත් හැම විදීමක්ම වෙනස් එකකට භාජනය වෙනවා. හැම වෙනස් වීමකට භාජනය වෙද්දී අප දුකක් නම් සැප දුක් අදුක්කම සුඛ කියන ඔක්කොම දුකට වැටෙන්නේ. ඒ ඔක්කොම ගෙවන් කරාට පස්සේ හම්බ වෙනවා විදීමකින් තොර විදීමක්. ඒකට කියන සුඛයක් කියලා. මේකේදී තියෙන අරමුණක් නැති විදීමක් කියලා. ඒක අරමුණක් නැති එක තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ අනිමිත්ත විමුක්ඛය කියලා කියන්නේ නිමිත්තක් නැහැ අපනිහිතයි අනාගත සැලසුන්නේ ශුන්‍යයි දෙයක් කියන්නේ නැහැ ඒක. ඒ කියන්නේ මේ පැවැත්මක් තියෙන කාලය සහ මානියට අහු වෙන මොනම දෙයක්වත් නැහැ. ඒක තමයි මේ පඤ්ඤා විමුක්ති අවස්ථාවේදී කියන්නේ. ඒ නිසා ඒක අනිර්වචනීයයි කියලා කියනවා. වචනයට දාන්න බෑ. වචනයට වැටෙනකොට වැටෙන්නේ සංඥා. ව්‍යාකරණයට වැටෙන්නේ ඇති දේවල් විතරයි. නැති දේවල් දක්වන එක අභාව ප්‍රඥප්ති ව්‍යාකරණයට හරි අමාරුයි. විශේෂයෙන්ම ගත්තොත් පාලි සිංහල දෙකට යන්තම් හරි පුළුවන් වුණාට ඉංග්‍රීසියට කොහොමදක්වත් අහුවෙන්නේ ඉංග්‍රීසියට අහුවෙන්නේම ඇති හැකි සංඥාව තියෙන ආස්තික පැත්ත විතරයි ඒ නිසා ඉංග්‍රීසි භාෂාව කාමුකයි සංස්කෘත භාෂාවත් කාමුකයි පාලි සිංහල දෙකේ විශේෂම පාලිය බොහෝම මධ්‍යස්ථ භාෂාවක් ඒ නිසා පාලි භාෂාවේදී හරි අඩු කුප්පණ ගතිය කියවන්න එපා වෙනවා ඔය කම්මැලි නිකන් මේ හරයක් විතර මේ බොහොම සාරමණ්ඩයක් විතරයි තියෙන්නේ සිංහලේ තියෙන ඔය පාලි සංස්කෘත දෙක මැද මිශ්‍ර සිංහලයක්. ඒ නිසා ඒවා සිංහලට ඒ පාලියෙන් කියන අර්ථ ඉංග්‍රීසියට දාන්න ගියාම හරි රසයක් වැටෙනවා. හැබැයි නියම පරිවර්තනයක් වෙනවද නැද්ද කියලා තාම ප්‍රශ්නයක් තියෙනවා. මොකද පාලිටෙක් සොසයිටි එක කරපු පොත් ටික තේරම දැන් අලුතෙන් අලුත් අර්ථකථන දීගෙන යනවා. ඒ හැම එකක්ම 10 වෙනි 15 වෙනි රිවිෂන් එක තව වෙනස් කර කර වෙනස් කර කර යනවා. ඒ කියන්නේ තාම පදනමකට ඇවිල්ලා නැහැ. ඒ ගරු ස්වාමීන් වහන්සේ සතිය හා මානසිකාර්ය අතර වෙනස පාදන්න මානසිකාර්ය සතියට උදව් උපකාර කරනවා සතිය කෘත්‍ය වෙන්නේ විෂයාභිමුඛ භාව නැහැ අසම්මෝස භාවය මේ මලඟ ඉස්සරහා තියෙන මොකද්ද කියලා පාටලවිලක් නැහැ ආස්වාසින ආස්වාසිය දන්න ප්‍රසවාසිය නෙවෙයි කියලා දානවා ප්‍රශ්වාසයේ තියෙනවා නම් දන්න මේක ආශ්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි. මේ වම තියෙනකොට වම කියලා මේ එළඹිච්ච දේ, ඉස්සරහ තියෙන දේ පිළිබඳව ඔළුව කලකොල වෙන්නේ. අර්ග කරනකොට මේක නෑ. හරියටම විෂය එළඹි එළඹි කාරණාව අභිමුඛ කරනවා. කෙලිම මූණට මූණ දෙන එක තමයි සත්‍යයෙන් කරන්නේ. මානසිකාරය කරන්නේ බොහෝ විචල්්‍ය සාධක තියදී කෝකටද යොමු කරන්න කියලා තීන්දුව කරනවා. ඒක උදාහරණයක් වශයෙන් කරනවා පොඩියෙකුට මේ ඉඳුරු කට ගන්න දවසේ ඔක්කොම જાතු කැමති දේවල් වටේට තියලා පොඩි එකා මැදින් තිබ්බහම උතෝරනවනේ මොන ඌදන්නේ නැහැ මොනවත් උරන්නේ අම්මට ඕන දෙන්නේ නෙවෙයි තාත්තට ඕන දෙවෙත් නෙවෙයි ඒ කරන්නේ මේ සම්ප්‍රදාන කුණ ගෙවල් ඔක්කොම පොඩි උන් කැමති දේවල් වටේම තියලා ඇස් දෙක වහගෙන ඇවිල්ලා වගේ ඇවිල්ලා තියෙනවා තියෙන මැදින් පොඩි. ඊපට පස්සේ ඌ බලනවා කරකොලත ඇරියා වගේ නිකන් ලෝභ මනසේ සුපර් මාකට් එකට ගියා වගේ කොයි එක ගන්නවද දන්නේ. එතකොට මේ දෙයට ඉස්සලා මත දාන දෙයට තීන්දුව කරන්නේ ඒ තමයි මානසිකාර වෙන්නේ. අපේ හිතත් ඒ වගේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා කෝකද ගන්නෙ? ඇහෙන් ගන්නවද, කනෙන් ගන්නවද, නාසයෙන් ගන්නවද කියන එක හැම වෙලාවෙම ඉඳුල් කට ගන්න මොහොතක් තමයි අපේ ජීවිතේ. කොයි වෙලාවෙත් ඉඳුල් කට ගා තමයි තියෙන්නේ. තාම ලදරු වයසේ පසු වෙන්නේ. තාම දන්නේ නැහැ කෝකද ගත්තේ ඇයි ගත්තේ කියලා දන්නේ නැහැ. ගත්තට පස්සේ ගත්ත බවට හේතු කර්ම කියනවා අර කිතුල් ගහට ගිය එක ඇයි ගහට ගියේ කියලා අහන කතාව තමයි තියෙන්නේ. ඕක තමයි වැඩි හිටියන්ගේ තියෙන කර්ම දැක්වීම කියලා කියන්නේ. මොනවාර කරපුවාම ඒකට හේතු දක්වන්නේ. අර ලේසියටත් පාසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔය මේ මානසිකාරයට සාධාරණීකරණය කරන්නේ ඕකෙන් තමයි අපි මුළු දවස පුරාම අර තියෙන කඩප්පුලි ගතිය පිළිගන්න කැමති නෑ. අපේ හිතේ මේ චාරයක් නැති බව. පිටකොන්දක් නැති බව. සදාචාරයක් නැතිව අපිට ගන්න කැමති නැහැ. කරන දේ කරනවා. කරලා ඉවර වෙලා දෙනවා හිතගෙන නිදර්ශනයක් මේ හේතු කරුණු දක්වනවා. මේ සාධනේ එක තැනක සඳහන් කරලා තියෙනවා මේ ආමුරු කෙනෙක් උපාදකම්මත් එක්ක අනියම් සම්බන්ධකමක් තිබිලා තියෙනවා. ඉතින් රාත්‍රියේ ගිහිල්ලා මේ උපාසකම්මත් ඉල්ල පාන්දරම එනකොට මේ ඇඳ කියලා තිබුණු උපාසකම්මගේ සාහතිය කරේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ සිවුර කියලා ඉතාලි. පාන්දරම ඇවිල්ලා අතු ගන්නවා. මේ දායකයත් ඇවිල්ලා ගෙඩිය ගහන්න බලනකොට ආහුතුන නිල් පාට සිවුරක් ඇඳගෙන පාන්දර අතු ඊට පස්සේ ඇවිල්ලා ස්වාමීන් මොකද මේ මේ නිල් පාට සිවුරක් කියලා. ආහුතුන බලනකොටම ඇත්තලු කතා කියවල ඔබ දන්නේ නැද්ද නීලපටක දර්ශනය කියන එක දන්නවද කියලා. ඒ පාදවහත් ඇවිල්ලා නෑ. එහෙනම් ඔහොම හිටපන් කියලා සලෝක 60ක් කිව්වල හිටගෙන. දන්නේ නැත්නම් අහගන්න. මේක තමයි නීලපටක දර්ශනය කියන්නේ. ඒක දවසක් ඒ වගේම මේ අපේ හස්සාවේ හාමුදුර කෙනෙක් මේ පින්ඳ පාති ගිහලා. ගම ළඟට යනකම් ගිහලා බලනකොට පාත්‍ර ගෙනල්ලා නැහැ. මෙහෙම අත ගහලා බලනකොට පාත්‍ර ගත්තා. හාමුදුර දැන් තක්මුක් වෙලා විජහාර පිටිපසට ගිහලා තියෙනවා. හැබැයි ගම්මුදෙන්නෙත් උනේ දැකලා තියෙනවා. ඉතින් කටේ බලන ඉන්නවනේ පින්න පාතේ බෙදන්න නැහැ. ඉතින් ගියාට පස්සේ ගතකාරයා ඌට කියන්නේ මේ සංගදාස් කියලා. සංඝදාස කියන්නේ පුදුමාකාර සංඝයාට ආදරේ අමතර જાති මිනිස්සු. සංඝදාස ගමට ගියාට පස්සේ කිව්වලු මේ මොකද සංඝදාස උනේ අද හමුදුර ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම කරලා ගියයි කියලා. මූ දන්නා වෙලා තියෙනවා. ඊට පස්සේ කිව්වා අද පාත්‍ර පුච්චන දාසෝ. <laughs> කවුරක්වත් දැක්කේ මොකද්ද කියලා. ඊට පස්සේ අහවලු මේ මේ එන්නේ ඕගොල්ලන් දන්නේ නැහැ ඒවා ඒවා ආරණ්‍ය චාරිත්‍ර. ඒක අතර පුච්චන දවසට ඒ ගංගල ගමලකට ඇවිල්ලා යනවා. කවාද වෙනකන් කවුරුත් දන්නේ නැහැ. ඉතින් ලෝ පඬිසාංශ ළඟට ගිහලා කියනවා අවසර මම කියන්නේ පිම්බොරු. මම කවදාකවත් නරක දෙයක් කියන්නේ පිම්බොරු තමයි කියන්නේ කියලා. රංගදාස හොඳට පඬිසාංශෙත් එක විටිපතේ යනවලු ටයි කෝට් ටයි එක දාන්න කෝට් එක ගන්න රිද්දක් ගන්න ගියාම පේන්නේ හුත්ත ඇත්තටම හැතරෙන්නේ පඬිතෙක් විදියට. ඉතින් පන්දිසාන්සේ පණිවිඩයකට ගෙදරට ගියාලු ගෙදරකට. වයසක උපාසකම්ම කෙනෙක් හිටියේ ඊට පස්සේ වාඩි වුණාට පස්සේ සුදු රෙද්දක් දැම්මේ නැති එක විතරයි. වාඩි කරලා ඉවරවලු මේ පොඩ්ඩක් ඉන්න කීලවල එතකන් අර පංචවරත් ජාතකයේ කෙටි සටහනක් තිබ්බ පොතක් ගෙනලා කිව්වලු උපාසක මහත්තයෝ මේක පොත හම්බුණා මට කියව ගන්න බෑ පොඩ්ඩක් මේක බලලා කියලා දෙන්න කියලා. සංඝදාස අකුරු ගන්නවා. ඊට පස්සේ දැන් අර මනුස්සයා තේක හදාගෙන ඉනකොට මනුස්සයා හොඳට පොත බලාගෙන ඉඳලා කිව්වලු ආ බොහොම හොඳයි මට ටිකක් කියලා. ඊට පස්සේ ගෝලු පාද කම්ම මේ පොත මම ලංකාව පුරා හොයෝයි හිටියා. හම්බුනේ නෑ මට පොඩ්ඩක් දවස් දෙකකට ගෙද ගෙනියන්න දෙන්න බයිද කියලා. ඉතින් ඒ පාස කම්ම ගෝලු අයියෝ ඒ තරම් වැඩක් වෙනවා නම් ගෙනියන්න කිව්වලු මං ඉක්මනට යනවා ගෝලු සාක්කුවේ දාන්න ගියා. ඒ වගේ සාහිත්‍ය රසයක් තිබුණාට උද්දී ඉඳලා හැන්ද වෙනකන් අපි කරන වැඩවල බලන්න ඔය කියන එක වෙන්නේ නැද්ද කියලා. අපි ඔය කිසි දෙයක් එල්ලෙකට කිසි දෙයක් දැනගෙන කරනව නෙවෙයි. දැනගෙන කරන දේවල් වෙන්නේ නැහැ. උනාට පස්සේ අපි අර දන්න හේතු කරන අනුව එක්ක බලය පාවිච්චි කරනවා ඒක නැත්නම් මොනවා හරි කළා හේතු ගන්නවා කියන එකක් තියෙනවා රීසනින් කියලා වැඩක් තියෙනවා ඒක අපිට ඔය මේ පෝස්ට් ග්‍රැජුවේට් කරනකොට ගන්නවා adult psychology වල රීසනින් ඊයේ ප්‍රොෆෙසර් මට උගන්වන්න කිව්වා පුර කාර් එකක් තියෙනවා 185 බයික් එකක් තියෙනවා 125 බයික් එකක් තියෙනවා ඇමරිකන් කාර්යය බැඳලා හිටියේ ඉන්දුනීසියානු ලේඩි කෙනෙක් හරිම ෂෝකේ මේ මං ගෙදෙට යනවා නිතරම ඒ මොන මහත්තයා ඉරපො දැන් කවුරු හරි આવුවාම මේ කාර් එක ගොයි බයිසිකල් දෙක්කුයි මොකටද තියෙන්නේ කියලා මම මේ කතා කරන්නේ 70 ගණන්වල ඉතින් යා කියන්නේ මේ කාර් එක ලෝනට යනවා ඉතින් 180 බයිසිකල් එක 180 බයිසිකල් එක ඉතින් පැට්‍රල් ඉතුරු කරලා මට යනවා 125 එක ඉතින් ඒකත් මේ මේ පොඩි පොලට යන්න ආරෙමේ කියලා මම දිනවලු හේතු කරනවා හැබැයි මට තියෙන තන්නිකර කාර් මොනවද තිබ්බත් බයිසිකල් පදින ආසාවලු තියෙනවා. ඒක කියන්නේ නේද මේ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා බයිසිකල් පදින තියෙන හෙල්ලක්කාරකම කියන්නේ අහපුවාම දෙන්නේ තමන්ගේ තියෙන දේ ඒ පැත්ත මේ පැත්ත දාලා දෙන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ අපි කවුරු රවට්ට ගන්නවද කවුද මේක රැවටෙන්නේ කියන එක කෝක වේදත් අපි නම් ඉන්නේ උදේ ඉඳලා හන්දනට රැවටෙලා. ඒ කතා කරන මනුස්සයා ඉන්නේ රැවටෙලා හිතනවා අනෙක් කට්ටියත් කනවා කියලා. කෑවත් නැතත් අඩු ගන්න තමන් රැවටිලා ඉන්න ඕන අනින් කවක් ගන්න. ඒ නිසා මේ මානසිකාර චෛතසිකේ දිහා බලන්න හිටියොත් පේනවා ඒකට කිසිම කොඳුයට පෙලක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක දුවන්නේ අභිරුචියනේ. කිසිම සදාචාරයක් නැහැ හොඳට පේනවා හීනයක් දකින්නකොට ඒ හීනේ කොහොමද මේ තේමාව හැදෙන්නේ කියලා. ඒක අපේ යටපහුවෙච්ච ආසාවල් ඉෂ්ට කරගන්න බැරි ආසාවල් ඒ හීනේදී සම්පූර්ණ කරගන්න. බිවට පස්සේ මිනිස්සෙගේ ඒ ගතිය එළියට එනවා. එයා සප්‍රෙස්ට් ඔක්කොම ඉමෝෂන්ස් එළියට දාන. එතකොට මානසිකාරයේ නායකත්වයට ගන්නවා. ඒ කියන්නේ නායකත්වය කියලා කියන්නේ කිසිම මේ විධායකෙක් නැති නායකත්වයක් කරගන්න. ඉති බුදුජානනාද කියනවා මේකද විශ්වාස කරන්න. මේ හික්මීමක් නැති මානසිකාරයේද අපි මේ උදේ අවස කවල පොවල නාවල මේකටද සීළු පහසුකම් දෙන්නේ මේක හික්ම ගන්න නැති වෙච්චාම මේ වර්ගවල වටහාගත්ත මානසිකාරය හතුරෙක් හතුරෙකුට කරන්න ඕන දේ කොහොමදත් කරන්නේ අපි හිතන්නේ අනේමන අනිකතිය කරනවා කියලා. මානසික කාර්යයේ දෝෂමයි තියෙන්නේ. මොකද සතිය ඒ වෙනුවට පුළු චිත්තක තියෙන දේ බලනවා ඉස්සරහින් තියෙන දේ මේකයි තියෙන්නේ කියලා දැකලා. එනිසා මානසික කාර්ය වැඩෙන විදිහට සතිය සතිය වැඩෙන විදිහට මානසික කාර්යයේ විදිහට අපි කියන්නේ මෙනෙහි කරනවා. අපිට අවශ්‍ය නම් ඊටිවිලිට් එද්දී සක්මන් කරද්දී මේ සක්මනට හිත මෙහෙවන්නේ අපි වම දකුණ කියලා මෙනෙහි කරනවා. ඒකට මානසිකාරය කියන වචන පාවිච්චි. ඒතකොට සිතිවිලි එන එක අඩු වෙනවා. රූප බලන එක අඩු වෙනවා. මේ කරත් එකෙන් පොල්ලතු පොල්ලතු බලන මිනිස්සයා කරත් පොල්ලතු ගන්න ගණන් කර කර දානවා. 1 1 1 1 1 2 2 2 2 2 2 3 3 3 ගණන් කරනකොට මේ වෙන බිස්නස් කතාවක් නෑ මේක විතරයි. ඒ ගණන් කරන ක්‍රමයට මානසිකාරය තමයි අපි සිංහලට හරවන් දෙන්නේ මෙනෙහි කරනවා කියන එක. ඒක හර හිතට මේ එල්ලයක් කරන් දෙනවා. අර මේ දුවන්න බෑ මෙහෙ ඵලයක් කියලා. එතකොට වැඩෙනකොට ධර්මය තමයි සත්‍ය කියන්නේ. ආනාපානී සුලන්තරල ස්පර්ශ වීම අරමුණු කොට විදර්ශනා වැඩිීමේදී ඇතිවෙන සියුම් වේදනා. වේදනාත්මක මෙනෙහි කෙරෙවිට නැති. නැවත මූලික කර්මස්ථානට යා හැකිය. සදබල වේදනාවක් දැනෙන විට සිත ඒකාග්‍ර වී ඇතනම් මරුණත් කමක් නැහැ කියලා හිතා ඒ වේදනාව අනිත්‍යයි දුකයි ආත්මයි කියලා මෙනෙහි කිරීම නිවැරදියි. නැත්නම් කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්නේ. මේක මේ අවස්ථා දෙක වෙන වෙනම ගත්තොත් භාවනා කරගෙන යන වෙලාවේදී සුළු වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව ගැන නොතකා මූල කර්මත්තාන් හිත තියෙන එක තමයි කරන්නේ. අරමුණ මෙනෙහි කරන්න ඒ විනෝට ආනපාන. ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන. එතකොට මේක ගණන් නොගැනීමෙන් නිකම්ම නැති එතකොට මේ හිත අඛණ්ඩව තියෙන ආනපානත් එක්ක මනසිකාරය යොදවන්නේ සතිය වල. නැත්නම් මූල කර්මත්තාන්ට යා හැකිය. එතකොට නැවත මූල කර්මස්තන්ට යෑමක් නෙමෙයි බලන්න ඕනේ වේදනාවක් ඇවිල්ලා තියෙදි මූල කර්මස්තන්ට කඩා ගන්න තුො යන්න පුළුවන් නම් වේදනාව ගැන නොසකා සිටිනවා නොතල නොසලකා නොතකා සිටිනවා ඒ කියන්නේ පුච්චි වේදනාව. නමුත් තදබල වේදනාවක් ගන්න විට හිත ඒකාග්‍ර වී ඇතනම් මරණක් කමක් නැහැ කියලා හිත ඒ වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම නිවැරදි. ඒක මිශ්‍ර වාක්‍යයක් ඒක ඔක්කොම જાති තියෙනවා. මුදුවට හිත ඒකාග්‍ර වෙලා තියෙනවා නම් බලන්න ඕනේ මේ වේදනාව මෙහෙන් පුපුරු ගහද්දි නිකන් ව්‍යාකර දෙනවා ගොරෝ ගොරෝ පැත්තක ඉන්න වගේ ඉඳද්දි අතරින් පතරක් තමයි මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. අනේ බලන ඉන්නකොට පේනවා මේක දිහා බැලුවොත් අවිශ්වෙනවා බය වෙනවා හිතන මෙයා කැළඹෙනවා මූල කර්මස්ථානේ දිහා බලනකොට තමයි දැනගන්න පුළුවන් මූල කර්මස්ථානේ සාන්තව tempත්ව තියෙනවා නම් ඒ කියන්නේ මේ වේදනාවේ මූල කර්මත්තානේ කලබගෑරි වෙලා නැහැ. එහෙමනම් මූල කර්මත්තාන යනවා කියන්නේ නිවීම වේදනට යනවා කියලා කියන්නේ කලබල. නමුත් මූල කර්මත්තානත් ඇවිස්සලා නම් වේදනාව නිසා ඇවිස්සලා නම් ඒ කියන්නේ වේදනාව බලවත්. එතකොට කියනවා මූල කර්මත්තාන හිත ගලවලා වේදනාව තියෙන තැන అలවලා වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. ඒත් අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන කතාවක් විදර්ශනාවේදී එහෙම උගන්වන්නේ වේදනාවක් වේදනාවක් කියලා විතරයි මෙනෙහි කරන්නේ. හැබැයි එතකොට ඒ නාසිකාග්‍රේ වගේ ආනපානේ බල බල හිටිය කෙනෙක් නම් එතනින් හිත තියන්නේ නැතුව වේදනාව තියෙන දකුණු ධන හිතේන දකුණු ධන හිතට හිත යොදවලා ඒ වේදනාව දිහා බලලා මෙනෙහි කරන ගමන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න කියනවා ඒක කපනවා වගේ එකක්ද පුච්චනවා වගේ එකක්ද අනිනවා වගේ එකක්ද කොටනවා වගේ එකක්ද කියලා වේදනාව මූල කර්මස්ථානයේ වගේම සාතරව බලන්න. නැත්නම් වේදන කර වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලනාසුලෝ බලන්න කියනවා. ඒක ලේසි නෑ. එතකොට නිකන් මේ තද ආතතියක තියෙන්නේ. ඒක එතකොට මේ පුංචි වේදනා වැඩ කරලා ශක්තිමත් වෙච්ච පන්නරේ හිටපු හිතකට තමයි පුළුවන් වෙන්නේ ටික වේලාවක් ඒ විදිහට වේදනාව දිහා බලන්න. ඒකට දැනගන්න පුළුවන් දැන් මම ඉන්නේ වේදනාවේ මැද කියලා. මුල දැකලා නැහැ. මැද ඉන්නේ අග වෙනකන් ඉඳද්දා. ඒ තරම්ම ඒක කිටි කිටි වේදනාවක්. උකුරු ගහන වේදනාවක්. එහෙම කරලි වෙලා ඒක ඉඳ ගන්න බැරි නම් වැඩි වෙන පැත්තට යනවා. ඒ වේදනාව වෙනුවෙන් Taman ඉරියව මාරු කරලා හෝ නැගිටලා ගිහිල්ලා හෝ පිළියම් කරනවා මිසක් මේ ඒක තියෙද්දි මූල කර්මස්ථාන එහෙම බලන්න ගියොත් එන්නේ එන්නේ හිත ඇවිස්සෙනවා. ඒ නිසා එවැනි වෙලාවට වේදනාවට යටත් වෙන්න වෙනවා. පොඩි ඉරියව මාරුවක් කරලා ආයසරයක් මූල කර්මස්ථානට එන්න. උගල්ව ඒකාකාරව ඇතුල් නෙවෙයි කැටි කැටි එන විට මෙනෙහි කරන ආකාරය පහදා දෙන්නේ. මේක මෙනෙහි කිරීම නෙවෙයි කරණ තියෙන්නේ. දැන් මේ මූල මූල කර්මස්ථානයේ ඇතුළත වැඩි විස්තර පේන නිසා මෙනෙහි කිරීමේ වෙනසක් නොකර පුළුවන් නම් මෙනෙහි නොකර බලන්න කියනවා. එහෙම නැත්නම් මෙනෙහි කරනවා පුරුදු ආස්වාසි කියලාම තමයි මෙනෙහි කරන්නේ. වෙන විදිහකට කියනවා නම් අරමුණක් මෙනෙහි කරනකොට ඒ අරමුණේ මේ ඇතුළාන්තේ ධාතු ලක්ෂණ පේනකොට ඒ ධාතු ලක්ෂණ අනුව මෙනෙහි කරන්න යන්න එපයි කියනවා. අරමුණේ සම්මුතිය විතරක් මෙනෙහි කරන්න මෙනෙහි කිරීමේදී අපි ගන්න සම්මුතිය බමනමයි. පරමාර්ථ කිසිම දෙයක් මෙනෙහි කරන්න යන්නේ එහෙම නැත්තම් මෙනෙහි නොකර නිකන්. හිත ස්වභාවයෙන් වැඩේ කරන යනවනම් මෙනෙහි නොකර නිකන් ඉනවා. නැත්තම් ඇතුළේ නෝ පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. ඒ විදිහට ගොඩාක් මුළු ඇඟම එමෙතනම වේදනා උකුරු ගහනවා වතුර වැටෙනවා සැහැල්ලු වෙනවා බර වෙනවා ආදී බුළු එකම නිකන් රාත්‍රියේ තොරණක් වැඩ කරනවා වගේ යන්න හදනවනේ දැනෙනවා දැනෙනවා කියලා පොදු වචන මෙනේ කරන්නේ නැත්තම් ඉන්නවා කියන එක මැරිලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ මම ඉන්නවා අවදිින් ඉන්න නැත්තම් මේ දැනෙනවා අන්න වගේ පොදු වචනකින් මෙනේ කරන්න කියනවා ඒවා මේ වෙන වෙන පුංචි පුංචි දේවල් නම් වාසියෙන් කියලා මෙනේ කරන්න යන්න ඕනේ නැහැ. එතකොට වෙන්නේ මෙනේ කරගන්න බැරි තරම් දේවල් පුංචි දේවල් මෙනේ කරන්න ගියාම මෙනේ කිරීම මතින් සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. සමහර අවස්ථාවලදී වැසිකිලි වසාගෙන කුඹින් පිදී ඇත අවස්ථා කීපෙදීකී වෙනත් වැසිකිලියක් පාවිච්චි කෙරෙමි. නමුත් හදිසි අවස්ථාවක් වී එම වැසිකිලිය වෙත යාමට කාල වේලා මදි වූ බැවින් කූඹින් සායතම පාවිච්චි කිරීමට සිදු වේ. මෙය පාණතිපාතා ශිල්පදේ කැඩීමක් බැව් ඇසිතමි. එවන් අවස්ථාවල කළ යුතු දෙයක් ගැන පැහැදිලි කර දෙන්න. මේ පොත ගොඩාක්කල් මෙතන තිබ්බා මේ වැඩක්ුනේ නැහැ හැබැයි. මේ තේල කටාගත කතාවේ පරණ කතාව දන්නවද? තේල කතාවේ එළිය යහමතුරු තෙල් ආද වාදනක දාලා කුච්චලා මැරුවා. ඒ ශාන්තිගේ අතීත කතාව වෙලා තියෙන්නේ මේ වතුර හැලියක් තැම්බෙනකොට ඒකේ මැස්සෙක් ඉඳලා දැකලා ගොඩ ගන්න හිතලා නැහැ. ඔන්නේ තැම්පිච්චාවයි කියලා ගිහිලා තියෙනවා. ඉතින් ඒක හරියට ඒ ශාස්ත්‍රයේ පස්සේ කුකුස් විපිලිසර වෙලා ඒකට විපාකයක් වශයෙන් තමයි මේ මේ මේ ආත්මෙදී රහත් වුණාට පස්සේ කලිතිත රජුව සැකයක් උපදවලා තියෙනවා මෙයාගේ ගෝලයා කලිතිත රජුවන්ගේ ආග්‍රබහිෂිකාවත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධයක් තියලා තියෙනවා. එයා තල්පතක් දාලා තියෙනවා. මෙයා ගෝලයා යන ගමන රාජපුරුෂයන්ට අහු වුණා ඉස්සරහා දාපේ කරන දැක්කයි කියලා නෙමෙයි පස්සේ දාපේ කරන දැක්කයි කියලා නෙමෙයි දැක්කේ ඉස්සරහා දාපේ නඩු මොනවත් නැහැ රාජද්‍රෝහියයි කියලා ඒ මේ රජුරෝ මේ රජුරු තෙල් කලියක දාලා තෙල් හැලියක දාලා ගිනි මේ ගිනි මෙලව රජුරු ඒ ඒ ඒ රහතන් වහන්සේ තෙල් පැහැලිය පැහැෙනකන් කියපු ગાතා ටික තමයි මේකේ තියෙන්නේ පිරිනමන පෑවේ ඒකෙදීමයි ඒකට කතාව පෙන්වන්නේ පැරණි මේ ඒ වගේ තෙල් හැලියක පැහෙන මුණත රත් එක්ක පැහෙන කූඹියෙක් හෝ මැස්සෙක් මට මතක නෑ එයා ගැන අනුකම්පා විරහිත ඕනම තැම්බෙන්න කියලා ඉවසලා තියෙනවා ඉතින් මේ වගේ වෙලාවල් වලත් ඒක ඇත්තට සමානලාට වෙනවා මම මට ඊයේ වුණා ඒක නිසා වැසිකිළිදී පස්සේ ඒ ගාම මේ පෙරකොට මහත්තයා ගිහිල්ලා කම්බරන් ශාම්තු ගාව තියෙන මොනදර මේ මට මතක නැහැ කිමිකල් එක මොකද්ද කියලා අර වතුර කූඹිය පිටිලා වතුරේකට මේ ඇසිඩ් වගේ කඳුලක් දැම්මම පස්සේ ඒකෙන් පොඩි සරක් එනවා ඊට පස්සේ කූඹිටි ගන්නවා දැන් ආයේ දහස් මගේකෙත් ඒ වගේ වෙනවා ඊපස්සේ මම කරද උඩ බහලා තියෙන එක අයින් කරා අයින් කළා නිකන් අර වට වලාල විතරක් තියලා තිනවා ඒත් සමහරලාට යනකොට ඒ පිරීලා උන්ටත් ඔය හදිස්සියක් වෙන්න දෙනවා හැබැයි උන්ගේ වෙලා තියෙන්නේ අපිට තරම් ඉවර කරලා යන්නේ ඉතින් ඒක නිසා අපිට ඉතින් ඒක නිසා මේ වයිදී මේ කූපයට සමාජිකවාස්කම් දීලා තමයි කතා කරන්නේ. ඌත් කවදා හරි අපෙන් ඉල්ලනවා උඹලට එච්චර 5 star hotel වල ගිහිලා කරන්න ඕන අපට බැරිද කියලා. ඉතින් ඌටත් ඉඩ දීලා යන්න වෙනවා. අර නිතරම මේ ඒ හාපික් හරි මොන රසායනික ද්‍රව්‍ය වැටෙනවනම් එන්නේ නැහැ. නමුත් මේ ඒ රසායනික ද්‍රව්‍ය කියලා වැටෙන වැසිකිලි වලේ ඉන්න සත්තුන්ට මොනවා වෙනවද කියලා ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. අපි දානවා නම් ඒ නිසා උඩ හාපි ගෙන්න එක නැතර කරා. හාපික් දාලේ වල ගියාට පස්සේ වැටෙන වැසිකිලි වට ඒකේ ඉන්න සත්තුන්ට සොරි කියා ගන්න විදියක් නැහැ. ඉතින් මේ නිසා මේ මතක තියාගන්න මේ සංසාරේ කිසිම තැනක කවමදාකවත් වෙන කෙනෙකුට කරදර නොකර ජීවත් වෙන්න අමාරුයි මේක තමයි survival of the fittest කියලා කිව්වේ බලවතා ජය ගන්නවා. අපි කොහොම හිටියත් කරන්නේ කන්නේ කාගෑරි කෑමක්, අඳින්නේ කාගෑරි ඇඳුමක්, ඉන්නේ කාගෑරි කොන්දක් උඩ. ඒක නිසා තවදුරටත් සංසාරයට බරක් වෙන්නේ නැතුව මේකේ යන එක තමයි එකම දේ. එහෙම නැතුව මොනවද කියන්නේ සදා මේ wholesome අද wholesome කියලා කියන්නේ ඒ සම්පූර්ණ කාටවත් කරදර නොවි ජීවත් වෙනවා කියන එක ඒක ඒක සදාචාරවාදීන් විතරක් දකින්න හීනයක් නමුත් කිසිම වෙලාවක අපිට කරන්න අමාරු වෙන නිසා අපිට කරන්න තියෙන වඩා හොඳ දේ කරනවා මිස දෙකක් දෙනකොට වඩා හොඳ දේ තෝරනවා මිසක් මේක 100ක් හරි කියලා මොනම දෙයක්වත් මේ සංසාරේ කොහොක්වත් නැහැ. මේක තියෙනටි ඔක්කොම කෙලසිලා තියෙන්නේ. අපිට තියෙන්නේ කෙලසිච්ච බාදරන ගොඩ යෑමට මේක වාංගුවට ගන්න ගලක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. කවුරුහරි හිතනවා මේ සංසාරේ